වෙනතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ලෝකේ වෙනස් තැනක තියෙන දර්ශනයක් දහමක් නැතිනම් තමන් බොහොම වෙහෙසින් හොයාගත් එක්තරා સિદ્ધාන්තයක් අපිට පෙන්වන එකක් නෙමෙයි අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය පිළිබඳව ඇත්ත ඇති හැටියට දකින්න එක පිළිබඳව සිද්ධ කරපු ඇත්ත කතාවක්. ඒක නිසා අපිට ධර්මයේ පිළිබඳ විවරණය කරගන්නකොට ධර්මයේ පිළිබඳ විස්තර කරගන්නකොට අපිට පේන්න ඕනේ මොකද්ද? අපේ ජීවිතේ. අපි ජීවත් වෙන මට්ටම අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත අපිට පේන්න ඕන මේ ධර්මයේ විවරණය කරගන්නකොට. එහෙම නැති වුණොත් අපි ජීවිතේට ඉගෙන ගන්න තවත් එක පාඩමක් විතරයි. ධර්මයේ කියලා පාඩමක් ඉගෙන ගත්ත කියලා ඒක අපිට දුකින් මිදෙන්න හම්බෙන ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ධර්මයේ කියලා එක ප්‍රදේශයක් ආවරණය කරගත්ත කියලා අහගත්ත කියලා ඒක අපේ ජීවිතේ ප්‍රායෝගිකව අපිට දුක නැති වෙන්නේ නැහැ. ඒක සසරේ පැවැත්ම නැති වෙන්න උපකාර වෙන ධර්මකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වව දාලේ මේ ධර්මය කියන එක මහණනි ඔබලට පසුරකට උපමා කොට දේශනා කරනවා. මේ පසුර තියෙන්නේ හුදෙක්ම ඉතර වෙන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ පසුරෙන් ඉතර වෙන්නේ කොහොමද කියන එක ගැන. ධර්මය කියලා පෙන්වන්නේ අපේ ජීවිතයේ බොරුව තුල නොදන්නාකම තුල දුක් විඳින බොරුව තුල ජීවත් වෙන අපිට මොකද්ද ඇත්ත తත්වේ මොකද්ද මේ ලෝකේ යථාර්ථය ජීවිතයේ යථාර්ථය මොකද්ද කියලා අපිට පෙන්වපු දෙයට තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට ඒක සාමාන්‍ය ලෝකේ නුවණක් තියෙන කෙනෙකුට සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න ටිකක් අපහසුයි. ඒක ගැඹුරුයි. එතකොට අපේ නුවණ දියුණු වෙන තරමට අපේ නුවණ වර්ධනය වෙන තරමට අපිට තේරුම් ගන්න පහසුයි. අපිට ඒ තුළ හිත තියෙනකොට ඒ යථාර්ථය අපේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ වෙනකොට අන්න ඒක තමයි ධර්මයේ තුළ ලබාගත යුතු අවබෝධය. නැත්තම් අපිට මේක ආයාසයෙන් අහලා බොහොම අමාරුවෙන් මතක තියාගන්න වෙනවා. එතකොට ඒක ජීවිතෙන් අන්නතර වෙනම වුණ පාඩමක්. අපිට ජීවිතයේ ඇත්තටම පේන යථාර්ථයක් වුණොත් මේක ඇත්තටම අපේ ජීවිතයේ ඇතුළෙන් පේන්න ගන්නවා නම් අන්න එතකොට මේ ධර්මයේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අපිට ඒක තේරුම් ගන්න පහසු වෙනවා. ඒ සමුත්තයෙන් මතක තියාගන්න ඕන වෙන එකක් වෙන්නේ නැහැ. අපිට ඒක වැඩෙනවා. ඒකම තමයි භාවනාව තුළින් අපිට වෙන්නේ. බණ අහනකොටත් භාවනාව තුළදී සිද්ධ වෙන දේම වෙන්න ඕනේ. භාවනා කරනකොට බණ අහන දේ තුළින් සිද්ධ වෙන දේම සිද්ධ වෙන්න ඕනේ. දෙකෙන්ම නිවනට වැටෙන්න යනකොට අපිට ඕන වෙන්නේ නුවණ වැඩි වෙන එක නුවණ ජීවිතයේ සති සම්පජන්‍ය සිහිය සහ නුවණ. එතකොට මේ ධර්මතා ටික කතා කරනකොටත් අපිට ජීවිතයේ වෙනම වෙනම පාඩමක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඇහැට රූපයක් පේන තැනක තියෙන යථාභූත ස්වභාවය පිළිබඳව ඇත්ත කතාව තමයි අපි මේ කතා කරන්න උත්සාහවත් වෙන්නේ. ඒක නිසා අපි විග්‍රහ කරගන්න ගියේ මේ එක විදේන රූප සංගහෝ කියන කොටසේ රූපේ එක් ආකාරයකින් විග්‍රහ කරන කොටසේ රූපේ අනිත්‍යයි කියපු එක මොන හේතුවක් නිසාද රූපේ අනිත්‍යයි කියන කාරණය විග්‍රහ කරන්නේ කොතනකින්ද කියන එකයි අපි කතා කරන්න ගියේ. එතකොට ඒ කතා කරන්න යනකොට අපි මේ විදිහේ සටහනක් තුළ අපි කතා කළා ඇයි රූපය ඇහැ රූපය මේ පැත්තෙන් අනිත්‍ය ගැන මේ පැත්තෙන් කතා කරන්න කියන එක පිළිබඳව අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කළා. එතකොට මේ දේශනාව තුළ අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් මොකද්ද මෙතන සිද්ධ වෙන යථාර්ථය සහ මෙතනින් මිදෙන්නට අවශ්‍ය වෙන දේ කෙසේ සකස් වේ යුතුද කියන එක පිළිබඳව ටිකක් කතා කරන එක. අපි පහුගිය දේශනාව තුළ කතා කළා ඔබට මතක ඇති. කෙටියෙන් අපි මතක් කරගත්තොත් ඇහැ සහ රූපේ කියලා කියනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු ඥාන. ඇහැ නිසා රූපේ නිසා චක්කු විඥානයගේ පහළවීමක් වෙනවා ඇහත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා එතකොට ඇහැ වැය වෙලා රූපේ වැය වෙලා චක්කු විඥානය කියන දේ හැදෙන්න චක්කු විඥානය එතනට යොමු වෙලා තින්නම් සංගති පස්ව මේ තුන් දෙනා එකතු වෙන තැන තමයි ස්පර්ශය කියලා කියන්නේ එතකොට ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන මේ තුන් දෙනා වැය වෙලා ඉවරයි පුරේ ජාතව වැය වෙලා ඉවරයි මේ ස්පර්ශය කියන කාරණාව මෙතන හදන්නේ. එතකොට මේක එකපාර වේදන් වෙච්ච කාරණා ටිකක්. දැන් වැය වෙලා තමයි මේක හදලා තියෙන්නේ. ස්පර්ශයේ වැය වෙලා ඉවරයි වේදනා සංඥා කියන දෙක හදනකොට. එතකොට වේදනා සංඥා දෙක වැය වෙලා ඉවරයි චේතනාව ඇති වෙනකොට. චේතනාව වැය වෙලා ඉවරයි මනෝ විඥානය ඇති වෙනකොට. දැන් මෙන්න මේ මනෝවිඥාණය කියන මෙන්න මේ කාරණා ටිකට කියනවා විපාක ධර්ම ටික. එතකොට මේ විපාක ධර්මතා ටිකෙන් තමයි අපිට රූපය දකින මොහොත ගැන කතා කරා නම් දකින මොහොත මේ ඇහැයි රූපයයි කියන තැන. දිත්තේ දිත්ත මත්තන් කියනනම් මේ මෙතන තමයි දිත්තේ දිත්ත මත්තන් කියන දැකීම දැකීමක් විතරයි. සුතේ සුත මත්තන් ඇහිම ඇහිමක් විතරයි. ඒකද හැබැයි ඒක විඥානනය කරේ නැහැ දැනගත්තේ නැහැ ඒක විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. මේක දිත්තේ දිත්තමත්තා. එතකොට දැන් අපිට දර්ශනයක් විදිහට අපිට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වෙනවා ඇහැ සහ රූපය කියලා කතා කරන තැන මොකද්ද මේ ඇහැ මොකද්ද මේ රූපය ඇයි ඉතුරු නැතුව නිරුද්ධයි කියන්නේ කියන කාරණාව ගැන අපිට ඉස්සෙල්ලම මේක දකින්න වෙනවා. දැන් මේ කතා කරන දර්ශනය අපිට එකපාර දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව අපිට ආශ්‍රව ධර්මතා ටික බලවත් වෙනකොට ජීවිතයේ ආශ්‍රව යෙදෙන මත්තම වැඩි වෙනකොට අපිට මේ කාරණාව අල්ලගන්න පුළුවන් කමක් නැත්නම් අපිට පේන්නේ මේ ඇත්ත මොකක්ද කියන එක. අපිට පේන්නේ එක තැනක්. අපිට තියෙන රූපේ බලනවා කියන එක තුළ ඒකමයි අපිට පේන්න ගන්නෙ. අපිට මේ පෙනෙන පොතේ දැනගන්නවා කියන තැනත් වෙනසක් ඇත්තේ නැහැ. තේන්නෙම පොත වෙලා අපි දකින්නෙම පොත. පොත දැනගන්නවා සහ පොත දන්නවා කියන එක අතර කිසිම වෙනසක් ඇත්තේ නැහැ. මේ දැකීමත් මේ දැනගැනීමත් දෙකම එකයි. ඒකෝ මෙන්න මේ මත්තම ඉක්මවා ගියපු නුවණක් අපිට ඇති වෙන්න නම් අපිට එකපාර මේ නුවණ ජීවිතය ඇතුළත උබන්න පුළුවන් කමක් නැත්තේ. ඒකට අපිට තියෙන්න වෙනවා අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මාර්ගයක් නිවන් දකින්න අවශ්‍ය එක මාර්ගයක්. ඒකායනෝ අයම් වික්කසේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මහණෙනි මේ එකම මගයි සත්‍යයන්ගේ පිරිසුදු බව පිණිස තියෙන නිවනට තියෙන එකම මගයි කියලා දේශනා කරලා අපිට මේ නිවන පිණිස තියෙන එකම මඟ හැටියට පෙන්වන්නේ මොකක්ද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය විතරක්ම නෙමෙයි හැබැයි. සතර සතිපට්ඨානය කියන තැන සිහිය පිහිටවන තැන ගැන සඳහන් කරපු අවස්ථා හතරක් තමයි සතර සතිපට්ඨානය. ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේදී සිහිය පිහිටවගත්ත කෙනා විසින් කළ යුතු දේවල් ටිකකුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සතිපට්ඨාන විභංග සූත්‍රයේදී වගේ තවදුරටත් ඒක පැහැදිලි වෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පිළිබඳව දේශනා කළේ අපිට සිහිය පිහිටවා ගන්න තැන සිහිය පිහිටවා ගන්න ස්ථානය පිළිබඳව. සිහිය එතනින් පිහිටවා ගත්තට පස්සේ සිහිය පිහිටවා ගත්ත කෙනා විසින් මත්ෙහි කළ යුතු අනිකුත් කාරණාවකුත් අපිට දේශනා කළා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන විභංග සූත්‍රවලත් අපිට ඒක හොඳින් දකින්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානයේ තුල අපිට සිහිය පිහිටවා ගන්න අවශ්‍ය තැන පෙන්නනවා කායේ කායानुපස්සී කියලා කායේ කායනුව බලමින් වාසය කරන්න. චිත්තේ චිත්තානුපස්සී වේදනාස වේදනානුපස්සී ධම්මේ ධම්මානුපස්සී කියලා සතිපට්ඨානය අපිට විග්‍රහ කරනකොට ඒ හැම තැනකම සිහිය පිහිටවාගෙන සිහිය පිහිටවාගත්ත කෙනා විසින් ඊළඟට වැඩි යුතු කාරණාවකුත් වෙන්නනවා අජත්තං වා බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කාරණා කීපයක් පෙන්වනවා. ඒකට දැන් මේ විදිහට විග්‍රහ කරනකොට මෙතන සතිපත්තානය සහ සතිපත්තාන භාවනාව. සතිපත්තහණය කියන දෙයෙන් අපේක්ෂා වුණේ වෙන මොකක්වත් නෙමෙයි. එකපාර අපේ නුවණ මේ කතා කරපු ඇහැ ළඟ ඇහැ කියන સિદ્ધාන්තය අනිත්‍ය කියන තැනට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා ඊට සුදුසු මට්ටමට ඉන්ද්‍රිය ධර්මතා මොහොත් කරා යා යුතුයි. ඒක නිසා ඉස්සෙල්ලා එක තැනක හිත තියලා හිත එකඟ කරගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා සමතේ පැත්තට අපිට පෙන්වන සතිපත්තහණය කියන එක සිහිය පිහිටවන්න මේ කය පිළිබඳව සිහිය පිහිටවන්නේ. ආනාපාන සතිය අපි ගත්තොත් ආනාපාන සතිය ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ හැබැයි ආනාපාන සතිය දේශනා කළේ ආනාපාන සතියෙන් නිවන් දකින්න කියලා නෙමෙයි. ආනාපාන සතියෙන් නිවන් දකින්න බෑ. ආනාපාන සතිය වඩලා නිවන් අවබෝධ කරගන්නවා කියන දේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැබැයි එයාට ආනාපාන සතිය පෙන්වුවා නිවන දක්වාම. එයාට අනිච්ඡානුපස්සීවා විරාගානුපස්සීවා නිරෝධානුපස්සීවා අස්සසීසාමීති සික්කති පස්සසීසාමීති සික්කති අනිත්‍යනෝ බලමින් වාසය කරනවා විරාගයනෝ බලමින් නිරෝධයනෝ බලමින් වාසය කරනවා මේ විදිහට එයාට නිවන් දකින්න අවශ්‍ය දැනට යනකම් ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතකොට මොකද ඒ කාරණා ටික මතක් කළේ ඇතැම් අය අද විග්‍රහ කරනවා දැන් ආනාපාන සතිය කියන එක දිහා බලාගෙන ඉඳලා අපිට නිවන් දකින්න බෑ. ඒක නිසා ආනාපාන සතිය පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒක හුලම් භාවනාවක් කියලා කියලා හුලම් දිහා බලන් ඉඳලා නිවන් දකින්න බෑ. හුලම් දිහා බලන් ඉඳලා නිවන් දකින්නේ බමුණෝ එක තැනෙවි කියලා ඒකට පහලට දාලා අර්ථයක් ඉදිරිපත් කරන අස්සපස්ස මේ ආස්වාදය අනුව බැලීම සහ ආස්වාදය අනුව බලන්නේ නැතුව ඉන්න එක තේරුම් අරගන්න එක පැත්තට වෙනම අස්සපස්ස කියලා කාරණාවක් විග්‍රහ කරනවා ආර්ය ආනාපාන සතියක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පෙන්වන්නේ නිවන් දකින්න නෙමෙයි ඒක නිවන් දකින්න පෙන්වනවා නම් කෙනෙක් ඒක වැරදි. ඒක පෙන්වන්නේ සමත අර්ථයක් සකා සමතය කියලා කියන්නේ හිතේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන යන්න ඕනේ යම් මට්ටමකට හිත ගන්න අවශ්‍ය කරන අවශ්‍ය දේ. එතකොට අපිට මෙතන ඒකකී දක්වලා තියෙන දේ සතහන තුළ අපිට සාමාන්‍ය තියෙන දර්ශනය තමයි මෙන්න මේ වගේ સિદ્ધාන්තයක් විපාක ධර්මතා ටිකක් නව කර්ම ටිකක් මේ ටික සකස් වෙලා මෙන්න මේ සිද්ධිය තියෙන තැනක අපිට මේ එකක්වත් හසු වෙන්නේ මේ එකක්වත් හසු වෙන්නේ නැතුව අපිට අන්තිමේටම හසු වෙන තැන තමයි අපිට මෙන්න මෙතන ඉන්න මිනිස්සෙක්ව හම්බ වෙනවා. ඇහැට පේන්නේ වර්ණ සතහන මේ රූපය කියන දේ මනුස්සයෙක් හිතේ නෑ මේ චක්කු විඥානයත් මනුස්සය නෙමෙයි ස්පර්ශයත් මනුස්සය නෙමෙයි වේදනා සංඥාත් මනුස්සය නෙමෙයි මනෝ විඥානයත් මනුස්සය නෙමෙයි පංච උපාදානස්කන්ධයත් මනුස්සය නෙමෙයි ඒ වුණාට අපිට පංච උපාදානස්කන්ධයෙන් ගෙනල්ලා දෙන දැනුම මොකද්ද මනුස්සයා පිළිබඳව එන දැනුමක් ඔතන තමයි අපේ ජීවිතේ සම්පූර්ණම ඒක දකිනකොටම අපිට හම්බෙන්නේ මනුස්සයා පිළිබඳව දැනුමක් දැන් අපිට මිනිස්සෙක් එළියේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මිනිස්සෙක් ඉන්නවා කියලා තියෙන තැන ඇත්ත ඉස්සෙල්ලා දකින්න. හැබැයි ඒක ඉස්සෙල්ලා පෙන්න්නේ ඉන්නවා කියන තැන ඉඳලා දකින්න යන ගමන. ඉස්සෙල්ලාම දේශනා කරන්න ගියේ නෑ ඉස්සෙල්ලාම පෙන්වුවේ නෑ ඇහැ කියන තැන තියෙන ඇත්ත. මිනිස්සෙක් ඉන්නවා කියන තැන අපිට අනුපූර්ව ප්‍රතිපදාවක් වෙනවා මේක ඇත්ත දකින්න කොහොමද කියන එක පිළිබඳව. එතකොට එළියේ ඉන්න මිනිස්සෙක්ම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අපිට. ඇහැට පේන වර්ණ සටහන නැති වුණා කියලා නොදක මේ විදිහේ වේදනා සංඥා චේතනා මනෝවිඤ්ඤාණ ආදී පංච උපාදානස්කන්ධයක් මේ ගැන ඇතිලා කියන දේ නොදන්න අපිට මිනිස්සෙක් විතරක් එළියේ හම්බෙන තැනකින් අපිට පෙන්වනවා හිත එකඟ කරගන්න ක්‍රමයක්. ඒකට තමයි මේ මාර්ගය කියලා කතා කරන්නේ අපි. මාර්ගයේ ලක්ෂණය තමයි ඇති දේ මත තමයි පටන් ගන්න ඉස්සෙල්ලාම. ආනාපාන සතිය තියෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනවා තියෙන ආස්වාස ප්‍රාස්වාසයේ මත අපිට ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනවා කියන එක මත තමයි අපි ප්‍රතිපදාව වඩන්න පටන් ගන්නෙ. අසුබේ වඩන්න පටන් ගත්තොත් අසුබේ බලන කෙනක් ඉන්නවා වඩන්න තියෙන අසුබයක් තියෙනවා. ඒ වගේම ධාතු මනසිකාරයේ වඩන්න ගියොත් පතරියාපෝතේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් එළියේ තියෙනවා බලන ලබන කෙනක් මේ පැත්තේ ඉන්නවා. දැන් මේ කෙනත් ඉඳලා ඒ වඩනු ලබන දේ බලන්න දේකුත් එළිය තිබිලා. දැන් කෙනයි දේයි එළිය තියෙනකොට අපිට දැන් බාහිර භෞතිකව ඇති බවටම නැවත නැවතත් හම්බෙන කාරණාව තුළ තමයි මේක වර්ධනය වෙන්නේ මේක වැඩෙන්නේ වඩන්නේ. මෙහෙම වඩාගෙන යන කෙනාට ඉස්සලම් බුදුරජාණන් වහන්සේ පැනෙවුව දේ තමයි මේ මාර්ගයක් පෙන්වුවා අපිට ඇති දේ මත ඉන්න කෙනාට පළවෙනි පඩිය හැම වෙලාවකදීම බිම ගෑවෙලා තියෙන්නේ වගේ අපිට ඉස්සෙල්ලාම තියෙන දේ ඇති දේ මතම ජීවත් වෙන අපිට ඇති තියනවා කියලා හිතාගෙන ඉන්න තැන ඉඳලා යන්න තැනක් වෙනවා. ඒ දේ තමයි අපිට පෙන්නුව සතර සතිපට්ඨානය වගේ තැනකදී ඇති දේ මත ඉස්සෙල්ලා හිත වඩන්න. ආස්වාස ප්‍රාස්වාසය ගැන බලාගෙන ඉන්නකොට එයාට කොයිතරම් දුරකට මේක පෙන්නනවද කියනවා නම් දරත සහිත මේ සංඥාමය කය හිතෙන් අතහැරලා ආස්වාස ප්‍රාස්වාස කය කියන තැනට හිත අරගෙන කායේසු කායඤ්ඤතරහම් වික්කවේ යදිදං ආස්වාස ප්‍රාස්වාස මහණෙනි මම ආස්වාස ප්‍රාස්වාසයේ කයන් අතරින් එක්තරා කයක් කොට කියන කියන තැනකදී ආස්වාස ප්‍රාස්වාසය කය කොට දැකලා එයාගේ මුළු කය විදිහටම හම්බෙන්නේ මේ දරත සහිත කය අතහැරලා ආස්වාස ප්‍රස්වාස කය. ඒකට මේ මම කරගත්ත අද මේ පුද්ගල භවෙන් අල්ලගත්ත මේ රූපේ කියන සංඥාව එයාගේ ඒ මට්ටමේදී අතහැරලා දාන තැනට එනකන් එයා ආස්වාසේ ප්‍රස්වාසය යනුව බලමින් වාසය කරා. ඒ අනුව හිත පිහිටෙව්වා. ඒ අනුව හිත වැඩුවා. ඒ අනුව හිත වඩලා අපි තීරණය කළා සම්පූර්ණම පුද්ගල බවක් ඉක්මවන මට්ටමක් ගැන එතකොට අපිට යම් දැනුමක් ඇති වෙනවා. ඒක ඉස්සෙල්ලා පටන් ගත්තේ මාර්ගය කියන තැන අපි හිතමු සතර මහා ධාතු අනුව බලමින් වාසය කරනවා. හැබැයි යාට ධාතුවක් හම්බෙනවා. ධාතුව හම්බෙන තැනක හැබැයි යාට පුද්ගලයා හම්බෙන්නේ පුද්ගල බව ඉක්මවෙන පැත්තට තමයි එයා බලන්නේ. මෙතන කෙනා ඉන්නවා මේ ඉන්න පුද්ගලයා මේ ඉන්න කෙනා ඉන්නවා කියන අදහසින් නිදෙන විදිහට මේ කෙනෙක් ඉන්න බව තුළ එයාට ශුන්්‍යතාවයක් නැති වෙලා තියෙන තැනක ඒ ශුන්්‍යතාවය ඇති වෙන විදිහට එයාට ඇත්ත පෙන්වන්න ගන්නවා. හැබැයි තාම ඉන්නේ කෙනෙක් ඉන්නවා කියන මනස තුළ දෙවෙනි පාර තමයි කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මෙහින් ආපු දේ අරඹය තමයි මෙයා හිතන්න පටන් ගන්නෙ. ඒකට එයා හිතනවා මාර්ගයේ ලක්ෂණය සතර මහා ධාතුවකට හිත තියලා ධාතු මනසිකාරයකින් හෝ මේ වගේ අනාත්ම ධාතුවක් තියෙන තැනක නේද මම මිනිස්සෙක් හදාගත්තා. එයා හිතනවා සම්පූර්ණ මේ සමස්ත સિદ્ધාන්තය ගැන මෙයා මානසිකාරය කරනවා. හැබැයි එයා ඉන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියන තැනක ඒ පුද්ගලයෙක් ඉන්නවා කියන තැන ඉඳලා එයා බලනවා මෙන්න මෙතෙන්ට එනකන් තියෙන යථාර්ථය මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ විදිහට නේද මම හදාගත්තේ කියන මේ સિદ્ધාන්තය ගැන එයා මෙනෙහි කරනවා. එතකොට හැබැයි තාම ඉන්නේ පුද්ගල පුද්ගලයෙක් ඉන්නවා කියන දැක්ම තුල නිසා එයාට කියන තාම ඉන්නේ මාර්ගයේ තුල. එතකොට මාර්ගය තුල හික්මෙනවා යා මාර්ග සත්‍ය උපදින විදිහට. මාර්ගයක් තුල හික්මෙනවා මාර්ග සත්‍ය උපදින විදිහට. එයාට මාර්ගයෙන් කෙරෙන එකම දේ තමයි මාර්ගයේ පනවන්නේ පුද්ගලයේ ඉන්න මට්ටමේ ඉඳලා. මාර්ග සත්‍ය පනවන්නේ මේ අනිත් පැත්තට. මේ ධර්මතාව ටික තුලම මේ ධර්මතාව ටික ගැන නුවණක් ඇති වෙන මට්ටමට මාර්ග සත්‍ය පනවන තැන. එතකොට මාර්ගය තුළ හැම වෙලාවකදීම නුවණක් ගෙනල්ලා දෙනවා ඇතිදේ මත ඉන්න කෙනාට මෙන්න මේ වගේ අනාත්ම ධර්මතා ටිකකුයි තියෙන්නේ කියලා. ඒ විදිහේ නුවණක් පවත්නකොට ඒ කෙනාට ගෙනල්ලා දෙන ඊළඟ ලක්ෂණ ටික මෙන්න මේ වගේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නේද මෙහෙම ඇති වෙන්නේ කියලා දල වශයෙන් එයාට දැනුමක් ගෙනල්ලා දෙනවා. නමුත් ජීවිතේ වෙලා නැහැ. දෙවෙනි වතාවට මේ සිද්ධියම සිද්ධ වෙලා මිනිස්සෙක් ඉන්නවා කියලා හිතිලා හිතන ධර්මතාවයේ ආරම්භය එයා අරගෙන යනවා. මෙතන පුද්ගලයෙක් ඉඳින මනසට කියනවා එයා ඉන්නේ කාම භූමියේ. ඇයි කාම භූමිය කියලා කියන්නේ මේ පුද්ගලයා සම්පූර්ණම ඔසවලා තියෙන්නේ මෙතන පංච පාදානස්කන්ධයකින්. පුද්ගලයෙක් ඉන්නවා කියලා මෙතෙන්ට ගැහුවට මේ පුද්ගලයා ඇත්තටම ජීවත් කරේ මෙන්න මේ පංච පාදානස්කන්ධය කියන ලක්ෂණයට තුළ. රූපේ අනිත්‍ය වුණා කියලා පෙන්න්නේ නැහැ අනිත්‍ය වුණා කියලා දැක්කේ නැහැ නොදැක්ක නිසා අපිට මෙතනදී තමයි රූපය ගැන තියනවා කියලා තීරණය ගත්තේ දැන් රූපය ඇති හැටියටම අපිට හම්බෙනවා තියෙන රූපේම අපි අසුර කරනවා රූපේ තියෙනවා කියලා හිතාගෙනම ජීවත් වෙනවා එතකොට දැන් මේ තියෙන රූපය ගැන හිතන අපිට හැම වෙලාවකදී මේ පුද්ගල බව ජීවිතය ඇතිලා තියෙනවා දැන් මේ පුද්ගලයා ගැන හිතන්න කියන්න කරන්න ඕන තරම් දෙයක් කරන්න පුළුවන්කම තියෙන. හැබැයි මේ පුද්ගලයා සම්පූර්ණම හදලා තියෙන්නේ ස්කන්ධ හතරක පැවැත්ම තුළ. මේ පුද්ගලයෙක් ඉන්නවා කියන නියෝජනය, මනුස්සයා කියන නියෝජනය, රූපේ නියෝජනය කළාම තියෙන්නේ මේ ස්කන්ධ ස්කන්ධ හතරකින්. දැන් මාර්ගයේ ලක්ෂණය තමයි මේ පුද්ගලයා කියන තැන පිළිබඳව දැනුමක් ඇති කරලා දෙනවා. හැම වෙලාවකදීම අපි පුද්ගලයෙක් කියලා හිතුවට ඝන සංඥාව ඉස්සෙල්ලා දුරු කරනවා මෙතන තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇත ඇත මිදුළු වගේ ධර්මතා ටිකක්නේ එතකොට ඒ විදිහට බලන යාට එනවා එහෙනම් මිනිස්සෙක් හැදුනේ කොහොමද කෙස් ටික මිනිස්සයා නෙමෙයි නම් ලොම් ටික මිනිස්සයා නෙමෙයි නම් එහෙනම් මිනිස්සෙක් හැදෙන්නේ කොහොමද අපි කිව්වොත් යම් ආධ්‍යාත්මික රූපයක කෙස් කියලා දෙයක් තියෙනවා නම් බාහිර රූපයක කෙස් කියලා දෙයක් තියෙනවා නම් කෙස් වල මගේ කෙස් තව කෙනෙක්ගේ කෙස් කියලා කෙස් කියන ස්වභාවයේ වෙනසක් නැහැ. මේ අජත්තංවා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙත් කයano බලමින් වාසය කරනවා බාහිර කයෙත් කයano බලමින් වාසය කරනවා. එයාට පේනවා ආධ්‍යාත්මික කයෙත් කයano බලමින් වාසය කරනකොට ඇත්තටම මෙතන මිනිස්සේ මගේ කෙස් තව කෙනෙකුගේ කෙස් නෙමෙයි කෙස් වූ ස්වභාවයක් නේද පවතින්නේ. එයාට මේ ආධ්‍යාත්මික ભેදයයි බාහිර ભેදයයි දෙකක් විදිහට පේන්නේ නැහැ. එයාට මේ දෙතිස් කුණප කොටාසයෙන් තියෙන හැමතැනකම එක සමාන මට්ටමකින්. අපි කිව්වොත් යාචමේ අධ්‍යාත්මිකාච පටවිධාතු බාහිරාච පටවිධාතු පටවිධාතු රේවේසා. යම් ආධ්‍යාත්මික පටවිධාතුවක් තියෙනවා නම් යම් බාහිර පටවිධාතුවක් තියෙනවා නම් මේ ආධ්‍යාත්මික පටවිධාතුවයි බාහිර පටවිධාතුවයි සමානයි. මේක වෙනසක් නැත්තේ මේ දෙකම එක සමාන මට්ටමක තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර ભેදයකින් තොරව පතරි ධාතුව විතරක් පවතින තැනක එයාට එන එහෙනම් මිනිස්සෙක් හම්බුනේ කොහොමද? එතකොට තමයි එයාට මේ මාර්ග සත්‍යයට අදාළ නුවණ උපදින්නේ. එහෙනම් මෙන්න මේ වගේ ධර්මතා ටිකක් ඇති වෙන තැනක ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා ටිකක් ඇති වෙන තැනක ඉතුරු නැතුව නැති වෙනකොට මේ ධර්මතා මේ ටික වැය වෙලා නේද මේ ඵලය හැදිලා තියෙන්නේ කියලා අපිට ඒ විදර්ශනා නුවණින් විදර්ශනා ඥාණයට අපිට ගෙනල්ලා දෙන ලොකු ලෝකෝත්තර දර්ශනයක්. ඒක මාර්ග සත්‍යයෙන්. ඒ මාර්ග සත්‍යයට ඒ මාර්ගය අනුව ගිය නුවණට තමයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන්නේ. එතකොට ඵලයේ තියෙන ලක්ෂණය තමයි මේ ඵලය කියන එකේ තියෙන ලක්ෂණය මෙතන මාර්ගයේ දෙවෙනි පාර ආයාසයෙන් ගන්න එක. මේ විදිහට ඇති බවට හම්බුණාට පස්සේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අපි දෙවැනි පාර හිතනවා මාර්ගයේ තුල මේ මේ විදිහට පුද්ගලයෙක් වෙනුනට මෙතන තියෙන ඇත්ත මේකනේ මේක දෙවෙනි පාර අපි දකිනවා මේ ගැන මෙනෙහි කළා මෙන්න මේකයි කියන එක. නමුත් ඵලයේ තියෙන ලක්ෂණය තමයි මෙතෙන්ට පුද්ගල බවක් හම්බෙන එක නෙමෙයි. එයා මේ පංච උපාදානස්කන්ධ මට්ටමම වෙනස් කරනවා. දැන් අපි මුලින් කතා කළා මෙතන ස්කන්ධ හතරකින් ස්කන්ධ පහක් නියෝජනය කරන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකින් ස්කන්ධ පහක් නියෝජනය කරනවා. රූප උපාදානස්කන්ධය කියන එකට. එතකොට රහතන් වහන්සේගේ මත්තමේදී මෙතන ස්කන්ධ හතරකින් මේ ටිකේ අනිත්‍ය පෙන්වනවා. මන ආයතනයයි ධම්මායතනයයි. අපිත් රූපය අසුරු කරන්නේ ලෝකය අසුරු කරන්නේ මන ආයතනය ධම්මායතනය කියන ආයතන දෙකක් පැත්තෙන්. එතකොට රහතන් වහන්සේත් මනායතනේ ධම්මායතනේ. හැබැයි අපේ රහතන් වහන්සේගේ තියෙන වෙනස තමයි අපිට මනායතනේ ධම්මායතනයයි කියන තැනින් ලෝකේ අසුරු කරන තැනදී අපිට මේ විපාක ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඒ විපාක එළියේ තියෙනවා කියලා ගෙනල්ලා දෙනවා අපිට. අනිත්‍ය වූ දේ අනිත්‍ය හැටියට පෙන්වන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේට අනිත්‍ය වූ දේ ඉතුරු නැතුව අනිත්‍යයි කියලා මේ ආයතන දෙක හරහා ගෙනත් දෙනවා. අපේ ආයතන දෙකෙන් රූපය ගැනත් අපිට දැනුම දෙනකොට රහතන් වහන්සේට ආයතන දෙකක පැවැත්මෙන් හැම දෙයක් හැම දෙයක් ගැනම දැනුමක් ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට ඒකයි රහතන් වහන්සේ සහ අපි අතර තියෙන වෙනස. මාර්ගයේ වඩන කෙනෙකුගේ තියෙන වෙනස තමයි මාර්ගයේ වඩන කෙනෙක් හැම වෙලාවකදීම එළිය තියනවා කියලා හිතලා එළිය තියනවා කියලා රැවටිලා හැබැයි රැවටුණු අරමුණේ නැවත සිහිය උපද්දගෙන ආපස්සට වඩනවා. මේ පින්සුන් අහලා ඇති කිංසුකෝපම සූත්‍රය කිංසුකෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා නගර හිමියා නගර හිමියෙක් සීමාසලක් මැද ඉන්න නගර හිමියෙක් පිළිබඳව අපි දල වශයෙන් මතක් කරගත්තොත් මේක මේක මේකටම ගලපලා මේ ශක්තිමත් පවුරකින් දොරටු හයක් ඇති පවුරකින් වට වුණු මේ මහා නගරයේ මැද සිව් මංසලක ඉන්න එක්තරා නගර හිමියෙක් මේ නගර හිමියට පණිවිඩයක් අරගෙන ශීඝ්‍ර දූත යුවලක් එනවා නැගෙනහිර දිශාවෙන් එන මේ ශීඝ්‍ර දූත යුවල නගර හිමියට පණිවිඩයක් පවර්ලා දීලා ආමගින්ම නැවත පිට වෙලා යනවා එතකොට මෙන්න මේ උදාහරණය අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශක්තිමත් දොරටු ඇති දොරටු හයක් තියෙන මේ ප්‍රාකාරය කියලා කිව්වේ මේ කයට නම. සිව්මංශල කියලා කිව්වේ සතර මහා ධාතු මේ රූපේ සතර මහා ධාතු රූපේට තවත් නමක්. ඒ වගේම විඥානය කියලා කිව්වේ නගර හිමියට නගර හිමියට තවත් නමක්. එතකොට ශීඝ්‍ර දූත යුවලක් කියලා කිව්වේ මේ පණිවිඩය අරගෙන එන දූත යුවලක් කියලා කිව්වේ සමත විපස්සනා දෙකට නමක්. එතකොට මේ ආමගින්ම පණිවිඩේ පවරලා ආමගින්ම යනවා කියලා කිව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තවත් එක නමක්. එතකොට දැන් මෙන්න මේ සිද්ධිය තුළ ශීඝ්‍ර දූතයෝල කියලා කිව්වේ සමත විපස්සනා කියන දෙකට නගර හිමිය කියලා කිව්වේ විඥානය කියන තැනට මේ පණිවිඩය තමයි හැම වෙලාවකදීම වැදගත් වෙන පණිවිඩය. නිවනේ පණිවිඩය. එතකොට දැන් ওই උදාහරණයම අපේ ජීවිතය ඇසට දාලා බැලුවොත් අපිට ওই උදාහරණෙම තියෙන අනිත් පැත්තටම. මේ පණිවිඩේ පවර්ලා දෙන්න එනවා දෙන්නේ. හැබැයි පණිවිඩේ පවර්ලා දෙන්නේ ඉන්නේ අවිද්‍යාව භව තණ්හා කියන දෙක. පණිවිඩය පවර්ලා දෙන්න ඉන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව කියන එක. එතකොට වැරදි පණිවිඩයක් තමයි මේ නගර හිමියට පවර්ලා දෙන්නේ. වැරදි පණිවිඩයක් පිළිබඳව තමයි නගර හිමියා තීරණය කරන්නේත් දැනගන්නේ. එතකොට නැවත ආමගින්ම නෙමෙයි ගිහිල්ලා තියෙන වෙන මඟකින් අපි කිව්වොත් මේ පැත්තෙන් ඇහැට රූපය ගැටිලා මේ පැත්තෙන් එන පණිවිඩය හැම වෙලාවකදීම මේ නගර හිමිය ළඟ තියෙන පණිවිඩය ගෙනල්ලා දීලා තියෙනවා මෙහි පැත්තෙන් නැවත වෙන මගකින් ගෙනල්ලා දීලා තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේ මනෝවිඤ්ඤාණය නැතිනම් මෙතන විඤ්ඤාණය නැමැති නගර හිමිය බලාගෙන ඉන්න මෙහින් එන මෙතනින් එන මේ පණිවිඩකාරය දෙන්න පිළිබඳව. සංඛාරය කියන තර මෙතනින් එන පණිවිඩකාරය දෙන්න පිළිබඳව තමයි මෙතනින් බලාගෙන ඉන්නේ. එතකොට මේ කෙනා පෙන්වන්නේ මේ පැත්තේ ඉන්න තව එක්තරා මිනිසෙක් නම් එක්තරා පුද්ගලයෙක් නම් පෙන්වන්නේ මේ මනෝවිඤ්ඤාණය නැමැති පණිවිඩකාරය දැනගන්නේ මෙන්න මේ වැරදි පණිවිඩය. මේ වැරදි පණිවිඩය තමයි මේ මනෝවිඤ්ඤාණය නැමැති නගරහිමියා දැනගන්නේ මෙන්න මේ වැරදි පණිවිඩය. එතකොට අපිට කිව්වා මේ පණිවිඩය පවර්ලා දෙන්න සමත විපස්සනා දෙක නැමැති සීඝ්‍ර දූතයලට එතකොට දැන් අපිට මේ පණිවිඩය පවර්ලා දෙන්න සසරද නිවනද කියන එක හැම වෙලාවකදීම තීරණය කරන්නේ මෙන්න මෙතනදී. සංඛාරය කියන තැනදී. අපිට මේ දේවල් එකක්වත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ටික විපාක හිත්තික. එතකොට අපිට වෙනස් කරන්න පුළුවන් එකම ටික තමයි මෙන්න මේ මත්තමේ නව කර්ම හදාගන්න තැන. ඒක පටන් ගන්න මෙන්න මෙතනදී. මේ දැනගත්ත දේ අරඹයා හිතනකම හිතනකම තියෙන්නේ Tamange ඇතුළේ රැස් කරගත්ත ටික තුල. අපිට මේ ටිකේ තුල රැස් කරගත්ත දෙයක් නැති වුණොත් හිතන්න. මේ ටික අරඹය අපි රැස් කරගත්ත දෙයක් නැති වුණොත් මෙතනදී හිතන්න. අපිට හිතන්න දෙයක් දැනගන්න දෙයක් නැති වෙනවා. රැස් කරගත්ත දෙයක් නැති වෙනවා. එතකොට මෙතනදී රැස් කරගන්න දෙයක් නැති වුණොත් මෙතන ඒ ගැන හිතන්න දෙයක් අපිට ඇත්තේ නැහැ. මෙතනදී රැස් කරගත්ත දේ වෙනුවට අපිට තිබුණොත් මේ ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට ගෙනල්ලා දුන්නොත් නෑට. දැන් පණිවිඩේ පවර්ලා ආමගින්න යනවා කියලා කිව්වේ. මෙතනින් ගෙනල්ලා දෙන සමත සහ විපස්සනාවේ ඵලය මේ ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධයි කියලා ආමගම පෙන්වනවා. ආපු පැත්ත පෙන්වලා දෙනවා මේ ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච මඟ කියන මේක පණිවිඩය අරගෙන ආවේ කියලා ආ මඟම පෙන්වලා දෙනවා. එතකොට මේ ශීඝ්‍ර දූත යෝලගේ කරන දේ තමයි හැම වෙලාවකදීම ආමගින් මේ නගර හිමියට පණිවිඩය පවරලා දෙන එක. ආමගින්ම නගර හිමියට පණිවිඩය පවරලා දෙනකොට එයාට තියෙන මෙතන තියෙන යථාභූත ස්වභාවය. එයාට කවදාවත් මේකට වැරදි දෙයක් හම්බෙලා නැහැ. ඒක තමයි ඵලයේ තියෙන ලක්ෂණය. පෙරපසු නැතුවම එයාට පණිවිඩේ පවරන්නේම වැරදි දෙයකින්. හරි දෙයකින්. අපිට පෙරපසු නැතුවම පණිවිඩේ පවරන්නේ වැරදි දෙයකින් අපි තීරණය කරන්නේ මේ පැත්තේ ඉන්න පුද්ගල සත්‍ය පුද්ගලය කියන එක පිළිබඳව. දැන් අපිට මේ සමස්ත අපිට පේන අපේ ජීවිතේම කන පිට හරවන එකකුයි මෙතනදි කතා කරන්නේ. අපේ මේ පැත්තෙන් ආපු ටික ආරම්භය ඇඟිල්ල දික් කරනවා නම් අනිත් පැත්තට සම්පූර්ණම දැන් පෙන්නනවා ආපු පාර. දැන් පෙන්නනවා අපිට අරමුණක් ආපු පැත්ත පිළිබඳව. එතකොට එයාට පෙන්වන්න වෙන්නේ හැම වෙලාවකදීම ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ චක්කු විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා මනෝ විඥාන මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නේද මේ දේ දැනගත්තේ කියන බව අපිට ගෙනල්ලා දෙනකොට මේ ටිකේ ඉතුරු නැතු වුණ Nirodhayak මේ ආරම්භය රැස් කරගන්න ධර්මතාවයේ තියෙන යථාභූත ස්වභාවයත් ගෙනල්ලා දෙනකොට නගරහිමියා ඇත්තම தත්ත්වය තේරුම් ගන්නවා. ඒකෙන් කියන්නේ දැන් රහතන් වහන්සේ ඉස්සරහට තමන්ගේ අම්මා ආවොත් මේ අම්මා කියලා දැනගන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. මේ අම්මා කියලා නොදැනගන්න මත්තමක් නෑ රහතන් වහන්සේට. මොකද මෙතන මතකේ නැති වෙනවා කියලා නෙමෙයි කිව්වේ. අපි හිතන දේ ගැන අපි හිතන දේ දැනගන්න කියන එක මෙතනට පෙන්වන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. අපිට මෙතනින් පෙන්වන්නේ අපි දැකපු දේ දැනගන්නවා කියලා. නමුත් මෙතෙන්ට පෙන්නනවා දැනගත්ත දේ දැනගත්ත දේ විදිහටත් දැකපු දේ දැකපු දේ විදිහටත්. එතකොට අපි දන්නවා අපි හැමදාම ඇසුරු කරන්නේ අම්මා කියලා හිතාගෙන තමන්ගේ හිතේ ඉන්න අම්මයි කියන එක දන්නවා. එයා ඒ අම්මා කියන ලක්ෂණේ බාහිර සතර මහා ධාතු රූපයට බහලන්න බලන්නේ නැහැ. එතකොට අම්මා කියන පැත්තෙන් එන තණ්හාවක් දුර වෙලා අම්මා කියන පැත්තට එන දුකක් දුර වෙලා. අම්මා කියන බව තුළට එයා තණ්හා කරන්නේ එළිය ජීවත් වෙන පුංචි කාලේ ඉඳලා ඇති බවට හම්බුණු අම්මා කෙනෙක් එළිය හම්බෙනකොට. නමුත් දැන් එයාව එයාට අම්මව පණවන්නේ කොතනටද? මෙතනදී ඇහැ අම්මා නෙමෙයි නං රූපය අම්මා නෙමෙයි නං චක්කු විඤ්ඤාණය අම්මා නෙමෙයි නං ස්පර්ශය අම්මත් නෙමෙයි නං ඇහැ බිඳුණු බව ගැන දන්න වේදනාව, ඇහැ බිඳුණු බව ගැන දන්න සංඥාවෙත් අම්ම හිතේ නැත්තම්. මේ චේතනාව ඇහැ බිඳුණු වේදනාව සංඥාව දෙක ගැන ගැන හිතන චේතනාවෙත් අම්ම හිතේ නැත්තම්. මනෝවිඤ්ඤාණයෙත් අම්ම හිතේ නැත්තම්. එතකොට අපිට අම්මව ගෙනල්ලා දුන්නේ සම්පූර්ණම මෙන්න මෙතනින් අපි අතීතේ රූපායතනය ගැන රැස් කරගත්ත ආචේ භවත ගියපු සකස් කරගෙන තිබුණු මට්ටමකින් තමයි අපි අම්මව රැස් කරගෙන තියෙනවා මම දැන් හදාගන්නේ. එතකොට අපි මේ හිතෙන් හිතම දැනගෙන නෙමෙයිද මේ කියන්නේ. තමන්ගේ හිතෙන් තමන්ගේ හිතම දැනගෙන. එච්චරයි. අපිට හිතෙන් හිතම දැනගන්න අපිට අපිට පේනවා අපි රූපය දැනගන්නවා කියලා. ඇත්තටම අපි දැනගන්නේ තමන්ගේ හිතෙන් හිතම දැනගන්නකොට අපි රූපය ගැන තීරණය කරන එක වැරදි කියලා යම් විදිහකින් අපි දැක්කොත්. අපිට එනවා ලොකු ලෝකෝත්තර ඥාන දර්ශනයක් ලොකු ලෝකෝත්තර නුවණක්. මේ ඇහැ පරිහරණය කරන එක ගැන නුවණක් එනවා. ඇහි අනිත්‍යයක්, රූපේ අනිත්‍යයක්. මේ නාම ධර්මතා ටිකේ අනිත්‍යයක් පිළිබඳව අපිට නුවණ එනවා. ඒකේ නාට රූපේ පනවන්නේ. ඇයි? මේ ටිකය ඇතුළට ගිහිල්ලා රහතන් වහන්සේටවත් බලන්න බෑ. මේ ටික තුල නිවන පනවන්නේ නැහැ. මේ ටික තුල සසර පනවන්නේ නැහැ. මේ ටිකට කියන්නේ විපාක ටික කියලා. මේ ටිකේ නිවනක් නැහැ මේ ටිකේ සසරක් නැහැ මේ ටිකේ මාර්ගයක් නැහැ මේ ටිකේ මාර්ග ඵලක් නැහැ නව කර්මක් නැහැ එතකොට රහතන් වහන්සේටවත් මේ ටිකට යන්න බෑ අර මතක් හැමදාම මතක් කරනවා වගේ හිතගෙන ඉන්න තැන අපිට දකින්න බෑ හිතගෙන ඉන්න තැන දකින්න බැරි ඇයි හිතගෙන ඉන්න තැන වැය වෙලා ඉවරයි අපිට හිතගෙන ඉන්න පය ගහලා ඉන්න හිතගෙන ඉන්න තැන වැය වෙලා වියදම් වෙලා ඒක නිසා හිතගෙන ඉන්න තැන අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ වුණාට අපිට පුළුවන් හිතගෙන හිතපු තැන දකින්න. හැබැයි එතකොට හිතගෙන ඉන්න තැන නෙමෙයි හිතගෙන හිතපු තැන. ඒ වගේ මේ ධර්මතා ටික හිතගෙන හිතපු තැන. විපාක කියපු ධර්මතා ටික හිතගෙන හිතපු ටික හිතගෙන ඉන්න දේ එහෙම නෙමෙයි. හිතගෙන ඉන්න දේ හැම වෙලාවකදීම අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. විපාක ටික අපිට දකින්න පුළුවන් මට්ටමක ඇත්තේ නෑ විපාක ටික හැම වෙලාවකදීම තියෙන්නේ රහතන් වහන්සේටවත් දකින්න පුළුවන් තැනක නෙමෙයි. දකින්න පුළුවන් විපාක නොවුණු නුවණින් තියෙන තැනකදී විතරයි. විපාකයේ පිළිබඳව ඇති කරගන්න පුළුවන් නුවණක් මිසක විපාකයේ කියන තැන නුවණ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ විපාකයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ විපාක විපාකයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා පෙන්වන නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒක ලෝකෝත්තර දර්ශනයකින් අරිහත් ඵලයේ තියෙන ලක්ෂණය. හැබැයි විපාකේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක පෙන්වන්නේ නැතිකම අපේ තියෙන අවිද්‍යාවේ ලක්ෂණය. එතකොට දැන් මේ ශාසනය කතා කරන්නේ විපාකයේ වෙනස් කරන තැනක් ගැන නෙමෙයි. විපාකයේ ආරම්භය සකස් කරගත්ත නව කර්ම සකස් කරගන්න තැන වෙනස් කරන එකක් ගැන. ඒ කියන්නේ හරියටම මෙන්න මේ සංඛාර කියන තැනින් මේ ප්‍රතිපදාව වෙනස් කරන තැන ගැන. අපි මෙන්න මෙතනදී සංඛාර කියන තැනදී මේ ටිකේ අනිත්‍ය ඉතුරු නැතුව නැති වුණු බව නොපෙන්නා විපාක ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොපෙන්නා මේ ටිකෙන් ඉතුරු නැතුව නැති වුණු බව පෙන්වන්න බැරි කමෙන් ඇති බවටම පෙන්වන කම නිසා මෙතනට මනෝ විඥාණයට අපිට හැමදාම ලෝකේ තියෙනවා හිතන්න ඕන තරම් රැස් කරගන්න පුළුවන් කම තියෙනවා අලුතෙන් එන එන දේ මෙතන රැස් කරගන්නවා යම් විදියකින් දැක්කනම් අපිට අම්මා කියන ලක්ෂණය පණවන්න තැනක් හම්බ වෙන්නේ නැති විදිහට අපිට හම්බුණා නම් මේ ටිකේ Nirodhe දැන් අපිට ලෝකේ අම්මා කියන බව පණවන්න තැනක් නැහැ. දැන් අපිට තණ්හාව දුරු කරගන්න අවශ්‍ය නැහැ. අපි දැක්ක ඇත්ත. අපි දැක්ක ස්කන්ධ ටිකක් තේසෙන දැක්කා. මේ වගේ ස්කන්ධ ධර්මතාව ටිකක ඉතුරු නැතුව Nirodhayak කියන එක අපි පිරිසිඳ දැක්කා. ඇහැ කියන තැන, රූපේ කියන තැන මේ රූපස්කන්ධයක් ඉතුරු නැතුව නිරුද්ධ වන ලක්ෂණය. මේ නාම ධර්මතා ටිකක් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක ඉතුරු නැතුව නැති වුණු බව ඒ ඒ තැන සාක්ෂාත් කළා. චක්කු විඥානයේ ඒ ඒ තැන හටගෙන එතනම නිරුද්ධ වුණා. ස්පර්ශය එතන හටගෙන එතනම නිරුද්ධ වුණා. වේදනා සංඥා චේතනා මනෝ විඥාන මේ ධර්මතා ටික එතනම නිරුද්ධ වුණා බවට හම්බෙනකොට මේ එකකවත් අම්මා හම්බෙන්නේ නැහැ. එතකොට එයාට දැන් මේ ටිකෙන් ගෙනල්ලා දෙන්න මේ ටික නිරුද්ධ වුණ බවට උනොත් දැන් එයාට අම්මා කියන බව පනවන්න එළිය තැනක් හම්බ වෙන්නේ බාහිර භෞතික පැත්තේ අම්මා පනවන්න තැනක් හම්බ වෙන්නේ අම්මව රැස්වීමට යන්නේ නැහැ. රැස් වෙන්නේ නැති වෙනකොට දැන් එයාට තණ්හා වශයෙන් පනවන්න තණ්හා කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ නේ. කොයි මොහොතේ හිටපු අම්මටද අපි තණ්හාව ඇති කරගන්නේ? කොයි මොහොතේ හිටපු පුද්ගලයෙක් ගැනද අපි තරහක් ඇති කරගන්නේ? ඒ ඒ මොහොතේ හටගත්ත ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ නම් ඒ ඒ මොහොතේ හටගත්ත කන ශබ්ද දෙක ඉතුරු නැතුව නිරුද්ධ නම් අපි කොයි මොහොතේ දැකපු රූපයක් ගැනද කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගන්නේ කොයි මොහොතේ අහම ශබ්දයක් ගැනද කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගන්නේ අපිට මේ දේවල් ඉතුරු නැතුව නිරුද්ධ බවට හම්බෙනවා නම් අපිට නිකම්මයි කැමැත්ත සහ අකමැත්තට තියෙන හේතු ටික දුර වෙලා හම්බ වෙන්නේ ඒක නිසා හැම වෙලාවකදීම අපිට දැන් ප්‍රතිපදාව යෙදලා තියෙන්නේ මෙතන වෙනස් කරගන්න. නිවනද සසරද කියන එක තීරණය කරන්නේ සම්පූර්ණව මෙන්න මේ සංඛාර කියන මට්ටම තුල. මොකද මෙතනින් ගෙනල්ලා දෙන මෙයා ගෙනල්ලා දෙන පණිවිඩය තමයි මෙයා පිළිගන්නේ. එතකොට මෙයා ගෙනල්ලා දුන්නොත් අර ධර්මතාවට ඉතුරු නැතුව නිරුද්ධයි කියන සමත විපස්සනා දෙකේ ඵලය ගෙනල්ලා දුන්නොත් මෙතනට එතකොට මෙයා දැනගන්නේ සමත විපස්සනා දෙක හරහා අර ධර්මතාව ටිකේ Nirodhe ගැන පෙන්වන සත්‍යයේ පණිවිඩය. මේකම ඇති හැටියට පෙන්වනකොට මෙයා දැනගන්නේ අවිද්‍යාව භව සංනා දෙකේ බොරුවක් ගැන පෙන්වන පණිවිඩය. දැන් අපිට මේ පණිවිඩය එන තැනයි හරවන්න තියෙන එකම තැන. ඔතන හරවන්න යන ක්‍රමේ තමයි අපිට එකපාර මෙතන හසු වෙන්නේ නැතුව මේක පෙරලන්න බෑ කන්සිටක. ඒක නිසා තමයි ඉස්සෙල්ලා පුද්ගලයෙක් ඉන්නවා කියලා තැනක ඉන්න අපිට මාර්ගයක් පන්නන්නේ. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා බලලා ඝන සංඥාව දුරු කරගන්න. ඝන සංඥාව දුරු කරගත්තට පස්සේ මෙන්න මේ ඇත්තයි අපිට සාක්ෂාත් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ දකින්න ඕනේ ඇත්තක් වෙනවා. දැන් ඔන්න ඔය කාරණා ටික තමයි අපේ ජීවිතේ මූලිකවම අපිට හම්බෙන්න ඕන දේ. එතකොට රූපේ අනිත්‍යං කියන වචනෙන් අපිට විග්‍රහ කරේ අනිත්‍යයි කියන තැනදී දැන් මෙතන මේ සතහන තුළ ඔබට පැහැදිලි වෙන්න ඕනේ ඇහැයි රූපයයි කතා කළේ මොනතරම් අවස්ථාවකද කියන එක. ඇහැයි රූපයයි කතා කරේ මොනතරම් කුංචිම කුංචි අවස්ථාවකද කියන එක. ඇහැ සහ රූපය කියන තැන විතරයි රූපය කතා කරේ. කන සහ ශබ්දය කියලා ගත්තොත් එතන විතරයි ශබ්දය කතා කරේ. එතනින් මෙහාට චක්කු විඥානයේද ඇතුළත්ව එතනින් මෙහාට තියෙන අනිත් සියලුම ධර්මතා ටික නාමයේ පැත්ත මිසක ඒකට කියන්නේ රූපය කියලා. එතකොට රූපය කියන එක මොන හේතුවක් නිසාද පරිත්තයි කිව්වේ? මොන හේතුවක් නිසාද අනිත්‍යයි කියලා කිව්වේ කියන එක දැන් පැහැදිලි වෙන්න අවශ්‍යයි. මොකද ඇහැයි රූපයයි වැය වෙලා වියදම් වුණ තැනක තමයි අපි දැනගත්තේ. ඒ වෙනකොට ඒක වියදම් වෙලා වැය වෙලා ඉවරයි. ස්පර්ශය කියන ඵලය ඇති වෙනකොට ඒ ඵලය ඇති කරන්න ඇහත් වැය වෙලා රූපයත් වැය වෙලා චක්කු විඥානයත් ඇවිල්ලා මේ තුන් දෙනාම වැය වෙලා ඉවරයි වේදන් වෙලා ඉවරයි ස්පර්ශයේ කියන ඵලය හදනකොට එතකොට මේ වැය වෙලා වේදන් වුණු තැනක තිබුණු රූපය ගැන අපි ඇති හැටියට කතා කරනවා නම් ඊට ගව් ගානක් දුරට ගිහිල්ලා ඒක නිවැරදි වෙන්නේ නැහැ ඒක නිසා අපිට රූපය අනිත්‍යයි කියලා කියන මෙන්න මේ වගේ ගැඹුරු ධර්මතාවයකින්. ඒකවල තමයි එයාට මේ අනිත්‍ය දකින්නකොට ශුන්්‍යතාවයක් ප්‍රකට වෙන්නේ ලෝකේ. ඒ සත්පුද්ගල වශයෙන් පනවන්න තැනක් හම්බ වෙන්නේ ඒ ඒතන ඒ ඒ ආයතනේ නිරුද්ධ නම් ඒ ඒතන ඒ Nirodhe දැකපු ඒ ඒතන නිරුද්ධ Nirodhe ලක්ෂණේ සාක්ෂාත් කරගත්ත කෙනාට කවදාවත් දැන් අනිත්‍ය අනිත්‍ය කියන තැනකින් ලෝකෙ ඇති දෙයක අනිත්‍යයක් පෙන්වන්නේ ඇති බවට දෙයක් පනවන්න තැනක් නැති වෙලාට. දැන් එයා තියෙන දෙයක නැති බවක් හෝ තියෙන දෙයක ආශාදීෂ්ඨ කරන්නේ නැති බවක් නෙමෙයි කතා කරන්නේ. රූපය කියන එක එයාට නොහට ගන්න බවට ගිහිල්ලා. ඇයි ඒ ඒතන නිරුද්ධ නම් රූප උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධය තුල හදාගන්න රූප උපාදානස්කන්ධය නොහට ගන්න බවට ගිහිල්ලා. ඒක නිසා දැන් අපිට තියෙන ලොකු දර්ශනයක්, ලොකු වැඩක්, ලොකු කතාවක්. මෙතන අපිට තියෙන දැන් යම් ධර්මයක් අවබෝධ කරගන්න යනකොට හොඳට ඒ දේ ලක්ෂණ වශයෙන් රස වශයෙන් බෙදලා ඒක හොඳට අවබෝධ කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කරේ අපිට පෙන්වන්නේ ඔන්න ඔය කාරණාව මේ ටික තුළ අවබෝධ කරගන්න අවශ්‍ය මූලිකම ධර්මතා ටික විදිහට. ඊළඟ කාරණාව අපිට රූපය අනිත්‍යං කියලා කතා කළේ ජරාදිභූතං ජරාවෙන් නැඩ ගන්නා ලද්දක්. ජරාවෙන් නැඩගත් දෙයක් තමයි රූපය කියන එක. ඇයි රූපේ ජරාවෙන් නැඩගත් දෙයක් කියලා කියන්නේ? සම්මත ලෞකික වශයෙන් උත් රූපය කියන එක ඒ ඒ මොහොත අනුව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් සංකත වශයෙන්. ඒ වගේම රූපය ඇති බවට හම්බෙන මනස අනිවාර්යෙන් ජරා මරණ විදිහට මනසකටයි රූපය හම්බෙන්නේ. ජරා භූතං. රූපය හම්බෙනවා නම් ඒක නා ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙකුයි. දැන් ජරා භූතං කියන වචනෙන් අපිට හම්බ වෙන්න ඕනේ රූපේ ජරාවටපත් වෙන දේ කියලා කතා කළේ මොකද්ද කියන කාරණා. ජරා විභූතං කියනකොට අපිට හැම රූපයකම ජරාව ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න වෙනවා රූපය ඇසුරු කරන්න හම්බෙන මානසික මට්ටම තුල හැම වෙලාවකදීම ජරාව කියන දේ උරුම වෙච්ච මට්ටමක්. එතකොට එයා රූපයේ විඳින මානසික මට්ටම හැම වෙලාවකදීම එළිය ඇති බවට හම්බෙන රූපයයි විඳින රූප නිරෝධය නෙමෙයි රූපය ඇති බවට එයා සාක්ෂාත් කරන්නේ. ඇති බවට හම්බෙන රූපය යාට ජරාව විඳින්න වෙනවම තමයි. මොකද යාට ආධ්‍යාත්මික රූපයක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා, ආධ්‍යාත්මික බාහිර රූපේ කොයි පැත්තකින් හරි ජරාවට උරුමකම් කියනවා. රූපය ඇති බවට හම්බෙන නිසා. ඒක නිසා ජරාවි භූතන රූපේ කියන එක ජරාවෙන් මැඩගත් දෙයක්, ජරාවෙන් වැහිලා තියෙන දෙයක්. මෙන්න මේ විදිහට එක් ආකාරයකින් රූපස්කන්ධය විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ එකාකාරයකින් රූපස්කන්ධය විග්‍රහ කරනකොට මේ තුල අපි ඇත්තටම ලොකු ප්‍රමාණයක් කතා කළා ලොකු ප්‍රමාණයක් අපිට තිබුණා. ඒක විදේන රූපසංගහෝ කියලා කතා කරපු මේ දර්ශනයේ සියලු මාතෘකා තුල අපි කතා කළා එක අර්ථයක්. එක තැනකට. එක තැනකට එක අර්ථයකට කතා කළා කියන එකෙන් කිව්වේ මේ අපි එක එක පරයයන්ගෙන් කතා කළාට එකම රූපස්කන්ධයේ ලක්ෂණ ටික එකම රූපස්කන්ධයේ තියෙන ස්වභාවය තමයි අපි මේ එක එක පරයයන්ගෙන් සාකච්ඡා කළේ කතා කළේ. සබ්බං රූපං නැහේතු කියන කොටත් සබ්බං රූපං උප්පන්නං කියන කොටත් සබ්බං රූපං අනිච්චං කියන කොටත් කාරණා කීපයක් වෙන්න පුළුවන්. හැබැයි කීප පැත්තකින් පෙන්නුවට මේ පෙන්නලා තියෙන්නේ එකම රූපස්කන්ධය කියන තැන. එකම රූපස්කන්ධය කියලා කිය මේ ඇහැ රූප ගැන කතා කරන තැන රූපය කියන තැන තියෙන යථාර්ථ ස්වභාවය තමයි මේ සියලුම රූපය කියලා කතා කළේ. එකම රූපය කියන තැන. ඒකට ඒක තමයි රූපස්කන්ධයේ තියෙන ස්වභාවය. සත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා කිව්වත් එතන තියෙන හතර මහා ධාතුමයි. ඒ තුල පුද්ගලයක් නැහැ, සත්‍යය පුද්ගලය වෙනම සංකල්පයක් නැහැ. ඊට පස්සේ මේ ඒක විදේන රූප සංග්‍රහෝ කොටසදී යම් තරමක් අපි එක එක මට්ටමින් කතා කළා නම් මේ සියලුම දේවල් තුළ අපි කතා කළේ රූපේ කියන තැනක එක තැනකට ගන්න අවශ්‍ය නිසා. මොකද්ද මේ රූපේ කතා කරපු එකම අර්ථය මේ කෙටියෙන්ම කතා කරපු කෙටියෙන්ම පෙන්වපු මේ රූපේ ගැන පරිත්තයි කියලා කතා කරපු කෙටිම අර්ථය. ඇහැට රූපයක් ගැටෙනකොට ඇහැට ගැටෙන මේ රූපය ඉතුරු නැතුවම මේ මොහොතේ නිරුද්ධ වෙලා යනවා මේකට ඇහැට පතිත වෙන රූපේ මේ මොහොතට විතරයි ඇහැ රූපෙට වැය වෙන තැන රූපෙට ඇහැ වැය වෙන තැන ඇහැ නැත්තම් රූපේ ගැනවත් රූපේ නැත්තම් ඇහැ ගැනවත් දැනුමක් ඇත්තේ නැහැ එතකොට හැම වෙලාවකදීම රූපයේ උපකාරය ලබන්නේ ඔන්න ඔය පුංචිම පුංචි අදහස පුංචිම පුංචි මට්ටම විතරයි මෙන්න මේ පුංචි අදහසේ පුංචිම මට්ටමේ මේ රූපය ලබනකොට අත්දැකීමක් ගන්නකොට මෙන්න මේ පුංචිම අවස්ථාවේ විතරක් රූපේ තියෙනවා කියලා අපි දැනගත්තොත් අපිට හම්බෙනවා නාම ධර්මතා ටික දෙන්නේ. නාම රූප පරිච්ඡේදයක් කියලා කියන්නේ මේ හැමතැනකම තියෙන්නේ මේ නාමයයි මේ රූපයයි කියලා වෙන් කරලා දක්වන බව. මේ රූපේ පිරිසිදු අවස්ථාව මෙච්චරයි. එතකොට මේ තුල කෙලෙස් නැහැ කිලුට ධර්මතා ඇත්තේ නැහැ. රූප පිරිසුදුම අවස්ථාව මේ ටිකෙන් වෙන් කරලා පෙන්නනවා. ඊට පස්සේ අනිත් ධර්මතා ටික මේ පැත්තට පෙන්නනවා. එතකොට එකින් කිව්ව මේ විපාක ටිකේ කිලුට තියනවා කියලා නෙමෙයි අපි කතා කරන්නේ රූපකාණ්ඩය නිසා මේ ටික පිරිසුදුම රූපේ අර්ථය. මේ ගැන තීරණය කර අනිත් සියලු ධර්මතා ටික නාම ධර්මතා ටික. දිත්තේ දික්කමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියන සියලු ධර්මතා ටික ඇති වෙන්නේ මෙන්න මේ ඇහැයි රූපයයි කියන කතා කරන තැනම. සුතේ සුතමත්තං කියනවනේ මෙතන කන මෙතන ශබ්දය. මුතේ මුතමත්තං කියනකොට විඳීම කියනකොට මෙතන නාසය දිව කය කියන ටික මෙතන ගන්ධයේ රසයේ ස්පර්ශයේ කියන ටික. එතකොට මෙන්න මේ මෙච්චරයි රූපයේ දිත්තේ දික්කමත්තං කියනකොට මෙච්චරයි හැකියාව. අපි දිත්තේ දිත්ත මත්තන් කියනකොට දිත්තේ දිත්ත මත්තන් කියන්නේ ගහ දැක්ක පුද්ගලයෙක් දැක්ක ඒක එතනින් ඉවරයි කියන තැන එහෙම නෙමෙයි. ඒ ගහ තියෙන්න බෑ දිත්තේ දිත්ත මත්තන් වුණා නම්. ගහ හදලා තියෙන මෙතන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන තැන. දැනගන්න තැනින් ওই ගහ හදලා තියෙන්නේ. ඒක දිත්තේ තුල නෙමෙයි ගහ හැදුවේ විඤ්ඤාතේ තුල දැනගන්න බව තුල. එතකොට ගහ දැක්ක ඒක එතනින් ඉවරයි කියන තැන දිත්තේ දිත්තමත් සම්පනවන්න බෑ අපි දැකපු දේ දැනගෙනත් ඉවරයි එතකොට විඤ්ඤාතේ විඤ්ඤාතමත් වෙනකොට එතකොට අපි ඉන්නේ මෙන්න මේ මට්ටමේදී පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මානසික මට්ටම. එතකොට දැකීමයි දැනගැනීමයි අතර වෙනසක් අපිට හම්බෙලා නැහැ. ඒක දැකීමයි දැනගැනීමයි කියන තැන වෙන් වෙලා පෙනුනොත් තමයි නාම රූප පරිච්ඡේදයක් කියලා කියන්නේ. නාම රූප දෙක වෙන් වෙලා පේනවා කියලා. ඒක නිසා තමයි රූපස්කන්ධය වෙන් කරලා පෙන්වන්නේ. රූපස්කන්ධය වෙන් කරලා මෙතන මේ මේ මේකයි රූපය කියලා රූපස්කන්ධය වෙනම පෙන්වන්නේ. මේ ටික පැත්තකින් තියලා මෙන්න මේ නාම ධර්මතා ටික මේ පැත්තෙන් තියලා පෙන්වනකොට මේ නාම රූප පරිච්ඡේදය. අද අපිට නාම රූප දෙක දෙකම එකතු වෙලා පේන නිසා දෙකම එකට හසු වෙන නිසා තමයි මේක ගැලවෙන්නේ නැත්තේ. අපිට නාම රූප දෙක ගැලවෙනවා මෙන්න මේ දර්ශනය මේ විදිහට දකින්න පුරුදු වෙනවා නම් නාම රූප දෙක වෙන්වෙන් වශයෙන් අපිට දකින්න පුළුවන්කම හම්බෙනවා එතකොට එකයි ධම්ම සංගණිත ප්‍රකරණය පටන් ගන්නකොට මුලින්ම මතක් කළේ මුළු ධම්මසංගණිත්තරණයෙන් කරන්නේ සම්පූර්ණම රූපකාණ්ඩයේ තුල නාම රූප පරිච්ඡේදයක්. නාම රූප දෙක වෙන් වෙන් කරලා දෙපැත්තට තියෙන යථාභූත ස්වභාවය දෙපැත්තට පෙන්වන එක කරන්නේ. එතකොට මේ නාම රූප පරිච්ඡේදය තුළ දැන් මේ කතා කරන්නේ රූපස්කන්ධය ටික. මෙන්න මේකයි රූපය. එතකොට රූපේ පිරිසිදුම ඇත්ත මේකනම් ඕක පිරිසිදුම මට්ටම තුල අම්මා තාත්තා ගෙවල් දොරවල් මිනිස්සු යාන වාහන තිබුණේ නැත්තම් එහෙනම් මේ ටික හදාගෙන තියෙන්නේ ඒ ටික ඔසවල තියෙන නාම ධර්මතා ටික මේක රූපේ නම් අනිත් ටික අයිති නාම ධර්මතාවකට නිමල් සහ කමල් කියලා දෙන්නෙක් ඉන්නකොට අපි පණිවිඩයක් කියන නිමල්ට කියන්නේ කියලා අපි එතෙන්ට ගිහිල්ලා නිමල් කවුද කියලා අහුවාම අපි දන්නවා අනිත් කෙනා කමල් කියන්නේ ඒ වගේම කමල් කියන කෙනා කවුද කියලා අහුවාම අපි දන්නවා අනිත් කෙනා නිමල් කියන්නේ. ඒ වගේ නාම රූප දෙකක් තියෙන තැනක නාම රූප දෙක පිරිසිදු දකින්න යන ගමනකදී රූපය ගැන කෙනෙක් දැනගත්තොත් එයා නාමය ගැන දකිනවා නාමය ගැන දැනගත්තොත් එයා රූපය ගැන නුවණ තියෙන කෙනෙක් වෙනවා. නමුත් අද රූපය ගැන පිරිසිදු දකින්න අවශ්‍ය වෙන්නේ අපි රූපය අනුවම ගිහිල්ලා ඉන්න නිසා. ඒක නිසා තමයි සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව මුලටම පැනෙන්නේ මුලටම දේශනා කළේ. ඒක නිසා මෙන්න මේ වගේ පැත්තක් මේ වගේ විෂයක් ශේෂයක් මේ වගේ කාරණා ටිකක් තියෙනවා අපිට මේ තුල අවබෝධ කරගන්න. එතකොට අපි අද දවසේදී කතා කළේ රූපකාණ්ඩයේ තුල එන ඒක විදේන රූප සංගහෝ කියන මේ කොටස පිළිබඳව. එතකොට මේ ඒක විදේන රූප සංගහෝ කියන කොටසේ අපිට ලොකු අර්ථයක් අපේ ජීවිතේට ධර්ම මාර්ගයට ලැබෙන්නට ඕන මේ කාරණා ටික තුල වචන වලින් එහා ගියපු ලොකු අර්ථාන්විත පැත්තක්. එතකොට ඒ පැත්ත ගැනත් කවුරුත් අවධානය යොමු කරන්න අපේ ජීවිතේ මොන ආශ්‍රව ටික දුර වෙන්නද මේ කාරණා ටික අවශ්‍ය වෙන්නේ කියන පැත්ත බලලා ඒ පරියාය ජීවිතේ යොදා ගන්න කවුරුත් උත්සාහවත් වෙන්න සම්දවශීදී කල්පනා කරගන්න මේ විදිහට වටිනා කුසලයක් සිද්ධ කරගෙන යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරේ මේ සිද්ධ කරගත්තු සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරන අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල මන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සියලු කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියන ප්‍රාර්ථනාව කරනවා ඒ වගේම මේ සියලු කුසලයේ ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ස්ථාන අධිග්‍රහිත ඒ සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා ඒ දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒවත් නිරුක් නිරෝගී සුවපත් භාවයේ සිර ජීවනයේ සැලසීම පිණිස හේතු වාසනා වෙත්වා. පුතුන් තිදෙනා දියණිය ඇතුළු සියලු ලෝකවාසීන්ට ධර්ම අවබෝධයෙන් වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ ධර්මයේ අධ්‍යාපන කටයුතු මේ පින්තුන්ගේ රැකී ආරක්ෂා ආදී ධාර්මික සංකල්පනාවන් දිනුවටපත් වේවා. හැම දිනාතම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින්වතුන් හැම දිනාතම තෙරුවන් සරණයි